ඉතින් අපි මේ දවස් දක්වා මේ සූත්‍රය තියාගෙන ගිය ගමන සම්පින්දනය කරලා බැලුවොත් මේ සූත්‍රයේ නිදාණය පසුබිම පදනම් කරගෙන ਸਰවචන වහන්සේ අවස්ථාවක් ගන්නවා සතිපට්ඨානෙ පිළිබඳව භාවනා කරන ඉගෙන පැහැදිච්ච ප්‍රසාදහිත පීඨවගත්ත කෙනෙකුට බලාපොරොත්තු විය යුතුය බලාපොරොත්තු නොවන විදිහේ දෙයක් තියෙනවා. ඒක නාහලා තිබුණොත් අවාසියට හිටිනවා. අහලා දැනගෙන තිබ්බොත් වාසියට හිටින කතාවක්. ඉතින් මේ වගේ දේවල් ප්‍රකාශ කරන්නේ සාදරව බණ භාවනා කරන නැත්තන්ටයි. ආරම්භයක්වත් ලබා ගත්තේ නැති සාම භාවනා කරතේ ප්‍රපබයින පිරිසකට නෙවෙයි. ඒ මොකද මේක ධෛර්යයක් ඇති ಗುಣධර්ම වැඩිච්ච ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච කෙනාට තමයි මේක ආදර්ශයක් එහෙම නැත්නම් අධිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් පාඩපත් වෙන්නේ. එතනදී ਸਰවඥන්සේ සඳහන් කරනවා මේ සතර සතිපට්ඨානය කායනුපස්සන වේදනානුපස්සන වශයෙන් චිත්තානුපස්සන ධම්මානුපස්සන වශයෙන් වඩාන යනකොට ඒ ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන විදිහට හොඳ කෙලස් තවන වීර්යය ඇති හොඳ සිහි නුවණ ඇති සතිය ඇති නැත්නම් නුවණ සහ සතිය ඇති ලෝක විශ්යන් විශේෂයි එහෙම නැත්නම් සම්මුතිය විශේෂයි මේ දැඩි ලෝභය සහ ද්වේෂය දුරු කිරීමේ කටයුතු කරමින් භාවනා කරන කෙනාට කායාරම්මනතෝ වා uppajjati කායස පරිදාහෝ මේ තමන් අරමුණු කරන ආස්වාද ප්‍රසවාස දෙක නිසා හෝ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වශයෙන් පරියන්ක කරන භාවනා වශයෙන් හෝ සක්පනේ කරන වම දකුණු වශයෙන් හෝ ඉදිරියදා ජීවිතයේ තමන් කය මෙහෙवला කයින් ඇති වෙන ඉරියව්ව අනුව පවත්තන කායानुපස්සනාව නැත්නම් කායගත සතිය අනුව හෝ හිතේ දැවිලි තැවිලි හැට කයේක දැවිලි තැවිලි හැට ගන්න පුළුවන් හිත පසු ගන්න පුළුවන් හැංගි බී ගන්න පුළුවන් ලීන භාවයටපත් වෙන්න පුළුවන් බාහිර හෝ හිතවි දක්වා හිත නන්නතර වෙන්න පුළුවන් අනේ ඒ බව දැනගෙන ඒකට පිළිමක් වශයෙන් පාසාදනීය නිමිත්තේ චිත්තම් පද්ද පණිදහිතබ්බන් කියන විදිහට අර හිතේ අපනිදාය ගොනුව එල්ලේ යායුතු තන පිළිබඳව අන්‍ය වෙහිත වෙච්ච වෙලාවට හිත ගැස්සීච්ච වෙලාවට කලකොල වෙච්ච වෙලාවට ඒක ගැන නොදැනුවත්ව කටයුතු කරොත් පශ්චාත්තාප වෙලා භවනා අතාරින්දී තියෙනවා. නමුත් මේ බව දැනුවත් වෙලා මේ භාවනා යනකොට මෙහෙම එකක් එනවා. මම මේකට ඒ තරම්ම කලබල වෙන්න නරකයි. හිත නැවතත් ගොනු කරන්න පුළුවන්, පිඩු කරන්න පුළුවන්. ප්‍රිය එළවන අරමුණක හිත නැවතත් තැන්පත් කරලා මම ආයෙත් අර මූල කර්මස්ථානෙටම යන්න ඕනේ කියන පණිවිඩේ බුදුරජාණන්සේ මෙතෙන්දි දෙනවා. ඒ නිසා පළවෙනි වතාවට දෙවෙනි වතාවට පශ්චාත්තාප වුණාට යෝගාවචරයා මෙවැනි බණක් අහලා හුරු වෙලා තියෙනවනම් දන්නවා මේක මේ භාවනාවේ දෝෂයක්වත් සතිය නැතිකමක්වත් අසතියක් මේ සමාධිය නැතිකමක්වත් නෙවෙයි මේ භාවනාවේ හැටි මේක බාධක දිවීම තරංගයක් ඒක නිසා ඉක්මනට යන ගමනක් නෙවෙයි මේක තියෙන්නේ ඉදිරියට එන බාධාව මේකයි කියලා තේරුම් අරගෙන අනික් අයත් එක්ක බල බල හිත කලබල කරගන්න එපා. විවේකීව Tamanට එන බාධාව ජයගනිමින් යන්නේ ගමනක් තියෙනවා. ඒ නිසා මේක බාධක දිවින් තරංගයේදී ඊගාවට කළ යුත්තේ මේකයි කියලා හරියට තේරුම් අරගෙන ඒක හරහා ගියාට පස්සේ ඒ ජවනිකාවෙන් ජයග්‍රහණය ලබා ගැනීම ඊගාව ජයග්‍රහණයට ඊගාව ජවනිකාවට යන්න ගැම්මක් වෙන්නා වගේ කායනුපස්සනාවේදී එතන මූල කර්මස්ථානයේ ක්‍රමෙන් තුනී වීගෙන ගෙවිගෙන යනකොට හිතේ එන කලකොල බව හිත සැක කරන ගතිය එහෙම නැත්නම් අසරණ වුණා තනි වුණා වගේ දැනෙන ගතිය භාවනාවේ ගුණයක් එහෙම නැත්නම් කියන ශික්ෂාවක ප්‍රතිඵලයක් බව දැනගෙන ඒ වගේම මේක මේ කෙලෙස් වල අඩු බවක් නිසා ඇතිවෙච්ච දෙයක් බව දැනගෙන මේකට තර්ක මනස කැමති නෑ කෙලෙස් මනස කැමති නෑ සම්මුති මනස කැමති නෑ සම්ප්‍රදාන කුල හිත කැමති නෑ ඒක ස්වභාවයි නමුත් ඒ අමනාපේ චිතෙන් වැඩ ගන්නත් බෑ මේ තියෙන తত্ত্বය අතාරින්නත් බැරි නිසා මොනවා හරි උපමාවකින් මොනවා හරි උපක්‍රමයකින් හිත නැවතත් ප්‍රනිධියකට ගොනුවකට එල්ලයකට ඇති කරන්න නම් පාසාදනීය නිමිත්තේ චිත්තම් පණිදහිතප්පං ප්‍රසාද එලවන නිමිත්තක මොකක් හරි එක හිත අරක් කරගන්න ඕනේ, වරතල් කරගන්න ඕනේ, ගොනු කරගන්න ඕනේ. එනිසා යෝගාවචරයා හැකි සංඥාව ඇති ජීවිතයේ సౌందර්යය අඳුරන එහෙම නැත්නම් අත්ති කිලමිතාන යෝගය සීමාවල් දැනගෙන ඒ තැනට එනකොට හිත දැඩිසේ විනයගරු කරන්න හරි එහෙම නැත්නම් දැඩි වෘත රකින්න නැතුව හැලු කරලා ආයෙත් හිත පණපවා ගන්න හැටි සම්පහන්සනය කියලා මේ වචනේ කියන්නේ සම්පහන්සනය කියන කර ගිමනක් වෙහසක් ඇති වෙච්ච ලා පවන්සලා ගන්නසේ නැවතත් හිතට පුංචි ස්පාසුවක් දෙන හැටි දන්නේ නැත්නම් ඊගාව පාඩමට සුදුසු සුදුසුෙක් වෙනවා යම් විදියකට ඒ විදියට කායාරම්මණයක් නැත්නම් කායනුපස්සනාවක් කායනුවගේ හිසියක් පවත්තලා ඒකේ විකාර අවස්ථාවල් ඒකේ වෙනස්කම් ඒකේ විපරිණාම ඒකේ ඇතිව නැති වෙනකන් දැති දැකලා හිත වට ගන්න නැතුව සැක උපදව ගන්න නැතුව ඒක බාධාවක් හිත කරදර ගන්න නැතුව ඒක විනිවිදින්න පුරුදු කරපු යෝගාවචරයා නැත්නම් රූපාරම්මණය විනිවිද බලන්න දැනගත්ත යෝගාවචරයා හරහ බලන්න ඉගෙන ගත්ත යෝගාවචරයා නැත්නම් ඒකට ආපු බාධාවට පසු නොබා ඉදිරියට යන යෝගාවචරයට ඊ ගාවට එන්නේ රුනාම නාමස්කාර කර්මස්ථානය. රූප කර්මස්ථානයේ ජීුණු වෙච්ච එකනට ඉතින් සංකීර්ණ වූ පාදාවක් ඉදිරියෙන් තියෙනවා. පළවෙනි පන්තිය සමත් වෙච්ච එකනට පළවෙනි පන්තියේ ප්‍රශ්න පත්‍රයට වැඩිය අමාරු ප්‍රශ්න පත්‍රයක් දෙවෙනි පන්තියේදී හම්බ වෙන්නේ. පාස් වුණාට පස්සේ වෙන විශේෂ දෙයක් ඉගෙන ගන්න වෙනවා. විශේෂ දෙයට සාපේක්ෂව පළවෙනි පන්තියේ විභාගයට වැඩිය අමාරු දෙවෙනි පන්තියේ විභාගය. නමුත් එතකොට තේරෙනවා තමන්ගේ හැකියාව දැනීම වැඩි නිසා වැඩි ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න පුළුවන් වගේ චිත්තානුප වේදනානුපස්සනාවට වැටෙනවා. වේදනානුපස්සනාවේදී යෝගාවචරයා මේ කායानुපස්සනාව හරි වැරදි බලන්නේ සුඛය ලැබෙනකොට හරි කියලා හිතනවා. වේදනාව වෙනකොට වැරදුණයි කියලා හිතනවා. නමුත් මෙතනදී ඒ මිමි ඒ ඒ දැනීම විඳීම් එකේ විවිධ මුණත් බව තේරුම් ගන්න. අපි ගත්තොත් ප්‍රිස්මයක් වගේ දෙයක් ඒකේ මුණක් තුනක් තියෙනවා. ඒකට එක මුණතක් අපි මෙතෙක්කල් සැපයි කියලා හිතාගෙන හැමදේම සැපවිය යුතුයි කියලා හිතාන බුද්ධම සමීකරණයක බුද්ධම මේ පටුගා පාරක ගමන් කරමින් හිටියේ. ඒ නිසා දුක එන්නකොටම පශ්චාත්තාපයක් පරාදයක් ආත්ම නිෂේධනයක් කරුමයක් අභැග්යක් කාලකණිකමක් කියලා හිතාන හිටියේ. නමුත් අර නාම ධර්මයක් වශයෙන් වේදනා චෛතසිකය විඳීම් චෛතසිකේ පෙන්නකොට සර්වඥන්සේ පළවෙනි පාඩම උගන්වනවා භික්ෂුවක් වේදනා චෛතසිකයට මුණක් තුනක් තියෙන බව දැනගන්න. අපි දන්නා මහ බඹාන මුණු දෙකක් තියෙනවා කියලා. මේකට මුණක් තුනක් තියෙනවා. ඒක මිනියමයි. අතකම දේ යන මුණත් හයක් තියෙනවා. එක එකනට මුණත් ගන්න වැඩි වුණාට එකාමයි. එන්නේ විදිහට මේ සැප කියන වේදනාව එක විදිහකට රඟපාන අතර දුක් වේදනාවත් ඒකම වෙනස් විදිහකට රඟපෑමක් තියෙන. එකම නළුවා ඇඳුම් දෙකක් ඇඳලා. එක වෙලාවට යා රජෙක් විදිහට අඳිනවා අනිතරාල දොරටුපාලයා විදිහට අඳිනවා. එතකොට රජා විදිහට අඳිනකොට මහා වංශෙන් ඉහළෙන් වැඩ කරනවා. දොරටුපාලයා වෙච්චාම රජුලන්ගේ අනට ක්‍රියාත්මක කරන සුවචිකීකරු කේව සේවකෙක් වාගේ. එකම නළුවා දෙපිටි සැරත රඟපාන්නාසේ මේ වේදනා චෛතසිකයමයි සැප වශයෙන් පේන්නේ ඒකමයි දුක් වශයෙන් පේන්නේ ඒ දෙක එනේන වෙලාවේ මේ සැප වේදනා මේ දුක් වේදනා කියලා යෝගාවචරය වේදනාවට නතු වෙන්නේ නැතුව වේදනාව හඳුනාගන්න නම් කරන්න පුළුවන් වුණොත් තමන්ට වේදනා චෛතසික මෙනේ කරන්න පුළුවන් වුණොත් තමන්ට තේරෙනවා හුඟක් වෙලාවට ඒ චෛතසිකයට මෙනෙහි කිරීමට අහු වෙන්නේ නැති මානසික තත්ත්වයක් තියෙනවා උදාහරණයක් කියනවා අපි ආනාපාන මෙනෙහි කරගෙන යනකොට ආනාපානෙ තුනින් වුණාට පස්සේ හුස්ම ගන්න බව තේරෙනවා නමුත් ඒක ආස්වාසයේද ප්‍රස්වාසයේද කියලා අල්ලා ගන්න බැරි වෙනවා ඊට පස්සේ ටික වෙලාවක් යනකොට හුස්ම ගන්න බවවත් තේරෙන්නේ මැරිලා නැති බව තේරෙනවා එතකොට අර රූප කර්මස්ථානේ අල්ලාගෙන පිට නම් කරන්න බෑ අරමුණක් ගන්න බෑ නිමිත්තක් ගන්න බෑ නමුත් Taman දන්නවා නිමිත්තක් ගන්න පුළුවන් ගොරෝසු තැන ඉඳලා මෙතෙන්ට ආවේ කියලා සති ධාරාව කියනවා පැටිලා නැහැ කියලා. නමුත් හිත කියනවා මේ ෂෝක් එකට මේ ආශාස වේ ප්‍රසවාසික කිය හිතපේක නේද මේ දිය වෙලා ගියේ. හොයාගන්න බැරි තත්ත්වයටපත් උනේ. ඒ වාගෙම සැප වේදනාව සැප වේදනාව වශයෙන් දුක් වේදනා දුක් වේදනා වශයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන සාර්ථක වෙන්න වෙන්න යෝගාවචරයට තේනවා විඳීමක් තියෙනවා මැරිලා නැති බවට. හැබැයි මේක සැපක් කියන්නත් බෑ මේක දුකක් කියන්නත් බෑ. එතකොට තේරෙනවා මේ විදිහට මේ සැප දුක් දෙක ගෙවම් කරලා මේ අතරමැදි සත්‍යට එනකොට භාවනා තල තුනයි. භාවනා එච්චර කලබල වෙන්න දෙයක් නැහැ. තල තුනා මට්ටම නිකන් බත් පිඟානක් හොඳටම බඩගිනි මිනිස්සෙක් කාගෙන කාගෙන ගිහිල්ලා තාම ඇති නැහැ. නමුත් දැන් ඉතින් තව දැන් පිට පිට වළඳනවා අර තරම්ම දාහයක් පිපාසයක් සාගින්නක් නැහැ. සාමාන්‍ය විදිහට කාගෙන යනවා වගේ තව ඩිංගිත්තක් ගිය ගමන් ඇති කියනවා. මේ වගේ වේදනාචෛසිකයේ සැප දුක් දෙක අඳුරන කරගෙන යනකොට එනව තැනකට මම දැන් මෙතන දැනීමක් තියෙනවා. මැරිලා නැති බවට දැනීමක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බවට දැනීමක් තියෙනවා. නිින්ද ගිහලා නැති බවට දැනීමක් තියෙනවා. ඒක මේ සැපයි කියලා කියන්නත් බෑ. දුකයි කියලා කියන්නත් බෑ. ආපති භාවයේ තියෙනවා. ඉතින් මෙතෙන්ද යනකොට මුලින් මුලින් නම් මේක අතරමං වුණා, පාළු වුණා. මේ මොකද වුනේ කියලා හිතෙනවා. නමුත් දවසක දැනගත්තොත් මේ තමයි මේ සැපත් දුකත් නැති අදුක්ඛම සුඛ වේදනා එහෙම නැත්නම් මනාපමනාප කියන පොදු නම් දෙකෙන් හඳුන්වන එක මේක මනාපෙත් නෙවෙයි යමනාපෙත් නෙවෙයි මේකට කියන්නේ තියෙන මනාපමනාප කියන දෙකේම පොදු නම දානවා අපි කිව්වොත් මේ කෙල්ලෙකුත් නෙවෙයි කොල්ලෙකුත් නෙවෙයි කෙල්ලෙක් කොල්ලෙක් කියලා කියනවා වගේ ඒ වගේ තැනකට වෙනවා මේකදී මුලින් මුලින් යෝගාවචරයා දක්ෂ යෝගාවචරයක් නම් ඥානවන්ත යෝගාවචරයක් නම් මේ කියන දේවල් හිතේ තියාන කෙනෙකුට ඉන්න කෙනෙකුට නම් සතුටක් ඇති වෙනවා. ඔන්නේ දැන් නම් යන්තම්ම මේ අදුක්කම සුඛ වේදනාස්ත ප්‍රතිසිත යාවේ මේකේ අර වේදනා චෛසිකේ තුන්වෙනි මුනත මේ තුන්වෙනි මුනතට ගිහිල්ලා ටික කාලයක් යනකොට අර සැප දුක වගේ අදුක්කම සුඛ වේදනාව හිත උනන්දු කරවන්නේ ඒක අනිවාර්යයෙන්ම කම්මැලි කරනවා ඒක අනිවාර්යයෙන්ම නීරසයි ඒක අනිවාර්යයෙන්ම ඒකාකාරයි ඒක අනිවාර්යයෙන්ම බියලවන සුළුයි අර ජීවිතේ ඉස්සරහට ගමන් කරවන්න අවශ්‍ය කරන උද්දීපනය, තල්ලුව, රසාස්වාදය, సౌందර්යය නැතිලා යනවා. ඒක නිසා භාවනාව හරි දැන්. සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා, නාම රූප වලින් නාමස්කන්ධයටත් වැටලා තියෙනවා, වේදනාවකුත් තියෙනවා. නම් කරන්න බෑ සැපද දුකද කියලා ටික වේලාවක් ඉන්නකොට මේක නිදි කරවන හිත ලීන භාවයටපත් කරන පසුබාන කය සතුට නැති කරවන අයියෝ මේට වැඩිය හොඳයි වෙන අරමුණක් අරගෙන භාවනා කරන්න කියලා වෙන අරමුණු හොයන මානසිකත්වයක් එනවා. අන්න ඒ වෙලාවේදී යෝගාවචරය දන්නේ නැත්නම් මේ වේදනාවේ සැප දුක් දෙක කියන වර්ණවත් හරිය ගෙවිලා විවර්ණ වෙලා විරංජනීය වෙලා අදුක්කම සුඛ ශේස්ත්‍රයේ මේ හැසිරෙන්නේ සැප දුක තියෙන ශේස්ත්‍රයේ තරම් මේ ශේෂතේ කෙලස් නැහැ. සිද්ධි බහුල නැහැ. කෙලෙසෙන්නේ නැහැ. ඒ නිසා හිත මේක රසස්වාද කරන්නේ නැහැ. ඒ යෝගාවචරය දන්නවනම් මූලධර්ම විදිහට රසස්වාද කියන්නේ සංසාරේ. දැන් මං සංසාරයෙන් ගැලවිලා තියෙන ගැලවෙන පැත්තේ ඉන්නේ. දැන් නිරා නීරසකමක් හිත පෙන්වන්න හැදුවට මේකේ නීරසකමකුත් නැහැ. නමුත් උනන්දුකාරක ගතිය ඉදිරියට තල් වෙලා අනේ මේක මේ කුට්ටියක් කඩා ගන්න ඕනේ මේ කෝණයක් කියන ගතිය නැහැ. අපිට යම් කිසි දෙයක ආස්වාදයක් තියෙනකොට තමයි ඒක කුට්ටි කඩන අරසා කරන හෙටටත් රැගෙන දරුවන්ටත් දෙන්න ආසාව තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අපිට හම්බෙච්ච ස්ථිර තා චංචල නිශ්චල චංචල දීපල අපේම දරුවට මටම ඕන කෙනාට ඒකේ පර්චස් එකක්වත් එහාට මෙහාට දෙන්නේ නැතුව ඉර ඇඳලා කොටු ගහලා ලකුණු කරලා හතරමයි ඉඳලා උප්පුලියලා දෙනවනේ. ඒ අපේ නිශ්චල චංචල දීපල. ඊට පස්සේ ඒ ඝන දේ ඊට පස්සේ වතුර ගත්තොත් තැපෙක ඉන්න වතුර එන්නේ ඒක ඉච්චර ඔප්පුල යන දෙයක් නෑ ඝන ද්‍රව්‍ය වලතර ඔප්පුල යන දෙයක් නෑ ලිඳක් තියෙනවා නම් ඒක ඉතින් අර වත්තට අහිස්සොත් දෙනවා ඒකට වෙන මොනසෙක් කැලවදට බිවත් ඉච්චර ගාණක් නෑ නමුත් අපි දන්නවා දැනගන්න ඕන ජීවිතේ පවත්වන්න ඝන දේවල් වලට වඩා ගොඩාක් අවශ්‍ය කරන දියර ඒ දියර වලට ඝන දේවල් වල විතර අපි ඉඩම් ඔප්පු ලියන්නෙත් නැහැ නොතාරිස්ලා හොයන්නෙත් නැහැ හම්බ වෙනවා ඊට පස්සේ බලන්න මේ ඔක්කොටම වැදගත් වාතේ කවුරුවක්වත් Tamange දරුවට මෙච්චර වාත ප්‍රමාණයක් කුට්ටි කරලා ඔප්පුයි ලියලා තියනවා ඉතාමත්ම වැදගත් දේ තමයි වාතේ නැතුණොත් විනාඩි 7යි හුස්ම ගන්න මැරෙනවා. වතුර නැතුණොත් සමාන හතක් ඉන්න පුළුවන්. කැම නැතුණොත් අවුරුදු මාස හතක් ඉන්න පුළුවන්. මේ වාතේ අපි කාටවත් ඔප්පු ලීලා නැහනේ. නමුත් අපි දෙනවා නම් දෙන තැන වැදගත්ම දේ තමයි වාතය. ඒ වගේ තමයි මේ සැප වේදනාවට අපි දරුවන්ට බෝදල් ලියනවා. දුක් වේදනාවට ගන්න නොවේවා කියලා හිතනවා. අදුක්කම සුඛ වේදනාව තමයි නිවන් දකින්න පෙත. මේ ගැන දන්නෙත් නැහැ. අපි දරුවට උගන්වන්න යන්නෙත් නැහැ. අපේ හිතට ආවත් අපිට පේන්නේ මුස්පේන් තුනයි කියලා. ඔද්දලුණයි කියලා. කම්මැලි උණයි කියලා. නීරස උණයි කියලා. බුදුරජාණන්සේ කියනවා අපේ කල්පනා අපේ අගයන් ආඩම්බරයන් අපේ විතක්ක සම්පූර්ණම මාරපාක්ෂික කෙලෙස් පාක්ෂිකයි නිවන් මාර්ගයට යන අදුක්කම සුඛ වේදනා වෙනකොට කිසිසේත්ම ඒකයි බිතරුවකට උගන්වන්න ඕන දේ ඒකයි භාවනා යෝගාවචරයට උගන්වන්න ඕන දේ ඒකයි මම මේ වේතනහරා උගත යතු උගත යුතු අන්තිම ගැඹුර කියලා අහලවත් නැහැ කොච්චරද කියනවනම් ඒකට ශික්ෂාවනුව ගියත් අපි ඒකට සලකන්නේ නැහැ. අපි ඝන ද්‍රව්‍ය වලට සලකන තරම් ද්‍රවයට සලකන්නේ නැහැ. ද්‍රවයට සලකන තරම් වාතයට සලකන්නේ. නමුත් ජීවිත බැති බලන ඉතාම වැදගත් දෙය තමයි හුස්ම ටික. ඒ වගේ මේ වේදනා තුනක් තියෙනවා. ඒ නිසා බුදුන්ච පළවෙනි පාඩම කියනවා තිස්සෝ ඉම පික්කවේ ඉමා වේදනා. මහනි දැනගනිලා මුලේ සැප පිටිපස්සේ එලවන්න ගියාට මේ මිනිහට වුණු තුනක් තියෙනවා. දුක් වේදනා කියලා තව මොනක් තියෙනවා. ඒ දෙක දැනගත්තේ මිනිස්සු නම් ගොඩක් ඉන්නවා ලෝකේ. එකට කැමති එකට අකමැති. මොකද ඊට වැඩි එකක් තියෙනවා. දුක්ඛම සුඛ වේදනා. ඉතින් මේක ශිල්පෙන් කියේ නැත්තම් යන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම සැප හොයන જાතියක්. අපි ඉදරන්නේ හැම සතෙක්ම. ඒ පාඩම අපේ අපේ පරිණාමය ගත්තොත් අපි පරමේ කර්මේ සහ කර්ම ඵලයේ සහ පුනරුත්පත්ති පැත්තක දාලා පරිණාමය ගත්තොත් ඒකසෛලී ජීවිතයේ තියෙන ඇමීභාගයේ ඉඳලා බහුසෛලික ජීවිත ඇති සත්තු දක්වා ඇවිලා ජලජ සත්තු වෙලා උරග සත්තු වෙලා උභේජීවි වෙලා ක්ෂීරපායි වෙලා මේන මුළු ගමනේම හැම සෛලයකම හැම තියෙන RNA DNA අණුව පාස සැප හොයන ගතිය තැම්පත් වෙලා තියෙනවා. ඒක කවුරුවක්වත් අනිත් පැත්ත හරවන්න බෑ. ඒක නිසා මේක කවදාකවත් ජීවත් වෙන සතෙක් මට හෝ මගේ කෙනෙකුට දුකක් පතන්නේ ඒක ආට පේන්නේ පරාදයක්. ඒක පේන්නේ හැබැයියක්. ඒක කර්මයක්. කාලකන්නිකමක් කියලා. නමුත් කොච්චර සැප පැතුවත් ලැබෙන්නේ දුක. බුදුරජාණන් මේ දෙක අන්ත දෙකට දාලා තියෙනවා. සැපපතන එක කාමසුඛල්ලිකාණු යෝගය දුකට ප්‍රතිවිරුද්ධ භාවය නැත්නම් දුක පතන කතියකුත් ඉන්නවා. ඒක හත්ති කිලමතාන යෝගය මේක තමයි ශ්‍රී මුඛේ විවෘත කරපු ගමන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ද්වේ මේ භික්කවේ අන්තා වබ්බජිතේන නසෙවිතබ්බා යෝ ඡායං කාමේසු කාමේ සාමසු කල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මානු මේ මිනිස්සයෝ මේ තිරිසන්නෝ මේ ජලජ සතුන් පවා සියලු සතෙක්ම කාමයේ ඇලෙන ගතියට කාම සුඛයේ ඇලෙන ගතියට කාම සුඛල්ලිකාන යෝගේ ඉඳලා ගත කරන්නේ හීනයි මේක තුච්චයි හිමිනිය පත්ත වට්ටන. සතා බිමට වට්ටනවා කාමයට ගිය මිනිස්සයා ඕන දෙයකට දාස වෙනවා. ගම්මෝ ග්‍රාම්‍යයි. කවදාකවත් නගරයකට හෝ දියුණු සමාජයකට ගැලපෙන්නේ ඊනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ මේ විවිධ කාමසැප හොයන පෘතජ්ජනයට නැත්තුවම බැරි ආහාරයක්. අනරියෝ ආර්යයන් වහන්සේලා තුච්ච කළ සැලකන දෙයක්. අනත්ත සංහිතෝ ඒ කාන්තේම සමාජ රෝග ඒඩ්ස් ආදී විශාල රෝග රාශියක් ඇති කර ගන්නවා සමාජය තුච්ච කරනවා. මෙන්න මේක තමයි සැප හොයන මිනිහා කෙලවර වෙන තැන. ඒ වගේම සමහරු ඉන්නවා මේකේ අනිත් පැත්ත සඳල හලකලා අත්තිකිලමතාන යෝගයට යනවා සිද්ධාර්ථ තාපසතුමත් කරා. අවුරුදු 6ක් දුක් දුන්නා. ඒතර දැනගත්තා අරක අන්තිම දරුණුයි ඡණ්ඩයි පරුසයි ඒ වෙනුවට අත්තිකිලමතාන යෝගය ගත්තොත් හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ දුක්ඛෝ ඒක ඊට වැඩි අමතර පදයක ධන අන්නවාරෙම දුකයි එනිසා මේ දෙක අතහැරීමට යෝගාචරය භාවනා ජීවිතයේදී සැප සොයාගෙන යන ගමනක යනවනම් ලොකු පශ්චත්තාපයකට ලක් වෙනවා මොකද ඒකයි කාම සැපේ කිසි වෙනසක් නැත්තේ නෑ. මේකේ සැපයක් තියෙනවා, නිරාමේ සැපයක් තියෙනවා. ඒක අර වරින් වර අස්සසලන්න ගිමන් නිමන්න හම්බෙන දෙයක්. නමුත් යෝගාචරය මේකට ඇලෙනවා බැඳෙනවා ඇබ්බැහි වෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙනුවට සැපත් දුකක් නැති අදුක්කම සුඛ වේදනා නැත්නම් මදහත් වේදනාට ආවට පස්සේ ඒක එනකොට මේ වේදනානුපස්සනාවට ගත්ත අරමුණෙන් හෝ කයෙහි දැවිලි තැවිලි ඇති වෙන්න පුළුවන්. හිත පස්ස ගහන්න පුළුවන්. හැංගෙන්න පුළුවන් ලීන භාවයටපත් වෙන්න පුළුවන් බාහිර අරමුණු හොයාගෙන හිත නන්නත්තර වෙන්න පුළුවන් ආනේ වේලාවේදී යෝගාවචරය මේක මේ කායානුපස්සනාවට සම්බන්ධ රූප අරමුණු කරුණක් නෙවෙයි මේ වේදනානුපස්සනාවේ නාම ධර්ම වලට සම්බන්ධ දෙයක් මේක මම අනිවාර්යයෙන් විඳිය යුතු දෙයක් මේකදී බස ගන්න නරකයි මම මොකක් හරි සැප එලවන අරමුණක හිත තැම්පත් කරලා ආයෙසරයක් මේ පරියන්කේදීව මේ ජවනිකාවේදීම දෙවෙනි චක්‍රයට දෙවෙනි වතාවට දෙවෙනි වාරයට දෙවෙනි ජවනිකාවට යන්න ඕනේ කියලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ පළවෙනි සැරේ ඇති වෙන මේ කාය ධරතය අපි කියන දැවිලි තැවිලි හිත පස්ස ගහන ගතිය එහෙම නැත්නම් බාහිරේ ඉතුරු හොයන යන ගතිය හරි දරුණුයි පළවෙනි සැරේට එන එක මූණ කඩ වහගෙන යන්න ගහනවා ඒ වෙලාවේදී යෝගාවචර කමන්නේ මම මේ භාවනා කරන යෝගාවචරයක් මට පෙරදුනත් එකයි හරියත් එකයි කියලා කොහොම හරි ඒ වෙලාවේදී ආයෙ වුණාට පය හොදාගෙන ආයෙ ගත්තොත් ඒක හිතපු නැති ඉක්මනකින් අයින් වෙනවා ඒ දරත භාවයේ ඒ හිත හැංගෙන ගතිය ඒ හිතේ බර බාහිර අරමුණු හොයන ගතිය හැංගෙනවා හැංගුණාට හිතුවට වැඩි ඉක්මනට ආයෙ මතුවෙනවා හැබැයි දෙවෙනි සැරේ පළවෙනි සැරේ විතර දරුණු වෙන්නේ නැහැ දෙවෙනි සැරේ නෝන ටිකක් කීකරු වෙනවා. ඉතින් කම්මැලි වුණොත් එම මේක එක සැරයක් අයින් කරා ඒ මන්දිවට තව සැරයක් ආවයි කියලා ඒක බෑ. ආයෙසටක් ගැවුවොත් අච්චර වෙහෙස වෙන්නේ නැතුව යට කරගන්න පුළුවන්. හැබැයි අච්චර හිතුවට වැඩි ආයෙමතු වෙනවා. හැබැයි අච්චරම බරපතල නෑ. මේ විදිහට එන්නේ එන්නේ එන්නේ එන්නේ ඇති වෙච්ච කාය දරත භාවය. දැවිලි තැවිලි ගතිය, හිත හැංගෙන ගතිය, බාහිර අනු හොයන ගතිය එක සැරයක් කීකරු කරගත්තා නම් ඒකෙන් ඉවර වෙන්නේ නැවත නැවත කරන්න ඕනේ. නැවත නැවත කරන්න කරන්න තමන් අර පළවෙනි සැරේ කරපු තරම්ම වෙහෙස වෙන්න ඕනේ නෑ. මේක අපි සාමාන්‍යයෙන් උපමාවකට කියනවා කුඹරක කීඩාව આવොත් එහෙම නැත්නම් කුඹරක කෘමිනි આવොත් ඒ කෘමිය හරියටම අඳුරගෙන එයාටම විස බෙහෙත එයාට කෘමිනාශකේ ගැහුවොත් පළවෙනි ශරීරෙම 100 100ක් මරනවා වගේ පේනවා නමුත් දවස් 3ක් විතර ගිහිල්ලා බලනකොට ගොබාස්සේ නියරේ සැඟවිලා හිටපු කුරුමිනියෝ 130ක විතර ගහණයක් දවස් 3කින් විතර නැගිලා. පළවෙනි සැරේ ගහලා ගොවියා හිතුවනම් දැන් මේ කට්ටිය කම්බස් ඉවරයි කියලා. නමුත් දවස් 3කින් ගිහිල්ලා බලන්න කියලා කියනවා. බලනකොට අනිවාර්යයෙන්ම අනිත් પરම්පරාවක් හැංගිලා ඉඳලා එළියට එනවා. ඒ પરම්පරාවට තුන්වෙනි දවසේ බෙහෙත් නොවැදුනොත් ඒගොල්ලෝ අර ඉතුරුලා තියෙන ශිෂ්‍ය බොහෝම ශීක්‍රෙන් වැවෙනවා. ඒ නිසා දෙවෙනි සැරේත් ගහන්න කියනවා. දෙවෙනි සැරේත් මුළු කුඹරටම වදින්න ගහන්න කියනවා නියරත් එක්කම. ඊට පස්සේ ආය දවස් තුනකින් බලනකොට ඉතාම සුළු ප්‍රදේශයක් ආයමතු වෙනවා. ඒ සැරේත් ගැහුවට පස්සේ තමයි නාශනයේ 99% පන්නලා යන්නේ. ඒ නිසා එක බෙහෙත් පානෙන් කරන්න බෑ. ඉස්ලාම් මේක උගන්වනකොට මං හිතුවේ පන්තියේ ඉඳගෙන මේ බෙහෙත් කාර්යෝ බෙහෙත් විකුණ ගන්න කරන බොරුවක් වෙන්න ඇති කියලා. එක සැරයක් ගහලා මන්දි දෙසරයක් ගහපන් තුන් සැරයක් ගහපන් කියන්නේ කියලා. නමුත් කෘමි ගහණය යන පරිශන කරන කට්ටිය පේනවා ඒ බෙහෙත් ගහන වැඩිච්ච නැති කෘමි જાති ඉන්නවා ඒ වගේම ඒකට ඔරොත්තු දෙන කෘමි වර්ග තියෙනවා හැබැයි දුර්වල වෙලා ඉන්නේ දෙවෙනි පාර වැදුනොත් ඉවරයි තුන්වෙනි පාර වැදුනට පස්සේ ඉවරටම ඉවරයි මට මතකයි මට එදාස හරියට මං තුවාල කර ගන්නවා අතපය ඉදිමෙන්න පටන් ගත්තා ටෙටනස් කියලා ඒ කියන්නේ පිට ගැස්ම කියලා ඉතින් අපි යන්න ඕන ඇතැම්ම දෙකක් විතර පයින් දොස්තර මහත්තයෙක් හම්බ වෙන්න ඉතින් අම්මා කිව්වා මගුලක් කරගෙන තියෙන විජහට ගිහලා බෙහෙත් ගන්නවා. ඉන්ජෙක්ෂන් ගන්නකම හරි බයයි ඒකයි. ඉතින් ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එක ගහලා ඉවරලා විනාඩි 5ක් ඉඳී කිව්වා දෙමළ දොස්තර කෙනෙක් මාස දෙකකට පස්සේ තමයි නැවත එන්න ඕනේ කිව්වා. මාස දෙකකට පස්සේ ගියාලා ඉල්ල ගැව්වා දෙවෙනි එකක්. ගහලා ඉවරලා විනාඩි 5ක් තමයි ඉන්න ඕනේ කිව්වා එළියේ. මම ඉඳලා දොර අරනකොට දොස්තර මහත්තයා වෙන වෙනම මෙරණ ගෑඟදී ආයෙ ඕනේ නැහැ යන්න කිව්වා. ආයි ඩෝස් එක දුන්නාට පස්සේ ආයෙ දෙවෙනි එක ඕන මැරෙනකන් එරයි. හරි යන්න ඊවා. ඒකයි තමයි දෙවෙනි එක ගැව්වේ නැත්නම් අර පළවෙනි ඉන්ජෙක්ෂන් මේ මේ කාලේ කොච්චරද මට මතක නැහැ. පළවෙනි ගහන ඉන්ජෙක්ෂන් එක ආයෙසරයක් වැඩි කරලා හරි අඩු කරලා හරි මාස ගානක පස්සේ ගන්නවා. මේවනේ සමහරට තුනක් ගන්නවා. ගැහුවර පස්සේ තමයි ශරීරයට එන්නේ. මේ වගේම තමයි දුක් වේදනා, සැප වේදනා, දුක්ඛම සුඛ වේදනා තුනටම සමහිත දාපු ගමන් අපි හරියට ලුණු නැති බතක් කන්නා වගේ. සීනි නැති තේ එකක් බොන්නා වගේ. අර ජීවිතයේ තිබුණ රසවත් ගතිය හොද පාළු වෙලා යනවා. රසය කියන්නේ කම්මේ කාමේ තණ්හාව. නීරස වෙනකොට අපේ හිත පුදුම විදියට ප්‍රතික්‍රියා කරනවා මේකට. දහයක් ක්‍රම හොයනවා මේකෙන් පැනලා යන්න. බුදුරජාණන් කියනවා පෙන්නලාම මේකෙම මට්ටු වෙන්න අරින්ද මේ සැප හොයන ජීවිතේ ගියොත් දුකෙන් කෙලවරයි. දුක හෙන ජීවිතේ ගියොත් අනිවාර්යම දුකක් සැප දුක දෙක අදුක්කම සුඛයත් එක්ක එකාගෙම මූණුසුණක් වගේ සමහිතට දාලා බැලුවොත් ඒකට කියන උපේක්ෂාව සැප දුක දෙවෙනුවට අපි සැපත් නැති දුකත් නැති වේදනාව අරගෙන අර දෙක මාරු කර ගන්න. අර දෙකේ අල්මරා ගන්න. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව හුඟක් වෙලාවට අපි ළඟ තියෙනවා හරි පාළුයි. හරි මුස්පේන්තුයි. හරි කම්මැලි. අපි කියන්නේ පාලුකම කියලා ඔකට කියන්නේ. නමුත් සර්වඥාන්ස ඔකට කියන්නේ හුද්දේ කලාව කියලා ලස්සන වචන. අපි ඔය ජීවිතයේදී අපි දක්වන පාලුකම මුස්පේන්තු ගතිය අසත්පුරුෂයා පාවිච්චි කරන වචනයක්. බුදුජානන්සේ මේ ගතියට පෙන්වන්නේ විවේකයේ කියලා හුදේකලාව කියලා. ඒක නිසා භාවනා කරන කෙනාට මේ පාළු ගතිය આવත් මනසට පැත්ත කරලා තියා සක්මන් කර ගන්න පුළුවන් පරියන්කයක් කරන්න පුළුවන්. අසත්පුරුෂයාට කාලකන්‍යයට බාලුකමක් ආපු ගමන් කාට හරි ටෙලිෆෝන් කරනවා එහෙම නැත්නම් චිත්‍රපටයක් බලන්න යනවා එහෙම නැත්නම් නව කතාවක් බලනවා නැත්නම් පත්‍රය බලනවා නැත්නම් රේඩියෝ එක අහනවා අර හම්බෙච්ච පාලුගතියට මොනවා හරි කෙලෙසක් දාගන්න. අදුක්කම සුඛ වේදනා තේරුම් ගත්ත මිනිස්සයා ඒ දුක් අදුක්කම සුඛ වේදනාව සහ සැප දුක් කියන මේ මුණත් තුනටම සමහිත බලන්න නම් එයා සැපේනකොට බලනවා බොහොම hina වීගෙන මුකුළු පපා ඔමරි පපා එනවා. නමුත් යනකොට මොහිනීගේ පිටිපැත්ත පැත්ත වගේ මොහිනීගේ ඉස්සරහ පැත්ත හරිය ලස්සනලු එක දරුවක් වදපු අම්මා කෙනෙක් වගේ. පිටිපස්සේ කුණුපණුවන් ගහපු වණයක්ලු තියෙන්නේ. ෂිප් වෙලඳ ගන්න ගියොත් තුවාලෙට අතවදින්න. තප වේදනාව වෙන්නේ ඔය වගේ. දුක් වේදනාව එනකොට කඤ්ඤම් මරඤ්ඤම් කියලා ව්‍යාග්‍රීව චිත්තති පරිතරජයන්ති කියලා කියද ව්‍යාග්‍ර දේනවත් තර්ජනය කරනවා ගොරෝ ගොරෝ ඉන්නා වගේ මේ දුක බලාගෙන ඉන්නවා අපට වද දෙන්න. ඒ නිසා අපි දුක එනවට කැමති නැහැ. ඒක ව්‍යාග්‍ර දෙනවා. නමුත් දුක යන්නේ සැපක් කියලා. අදුක්කම සුඛය දන්නවනම් සැපයි. මෙහෙම දෙයක් අතරමැද වෙනවා කියලා නොදන්නවනම් දුකයි. මේ දන්න සුඛය දැන ගැනීම නැමැති සුඛය ඇවිල්ලා මුලදි මේක හරි ශීලීලාරයක් තියෙනවා. නමුත් පහුවෙන විදියට උදේකලාව වැඩෙන විවේකයේ වැඩෙන අදුක්කම සුඛයට ඉඳ තියාගෙන ඉන්න වෙලාවේදී ලෙඩ තියෙන විදිය ජීවන රටාවට ගියාට පස්සේ ලෝකයට අපිව හත්ක පහකට වටිනකමක් නැති කුණු කන්දලයක් බවට පත් වෙනවා. අපිට ලෝකයක් මොන්නම තාලකින්වත් ආස්වාද කරන්න බැරි බලුවමනයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් සර්පගුණක් බවට පත් වෙනවා. මෙන්න මේ ඇසුරේදී මේ ඇසුරේදී ඒ බාහිර ලෝකයට ද්වේෂ කර දෙස් දෙන්නෙත් නැතුව දොස් කියන්නෙත් නැතුව මේ රම්ජනීය කරපු ලෝකේ රංජනීය කරපු සංසාරේ විරංජනේ වෙන හැටි තමයි මේ. මෙතෙක් කල ආසාවෙන් සම්පාදනය කරන්න ගිය දේවල් වල තියෙන පුෂ්පව හිස්තව කොහොමද දකින්නට වෙන දේ තමයි කියලා මෙතෙන්දී හිත පසට යන දෙන්නේ නැතුව ලීන කරගන්න නැතුව මෙන්න මේ සටන දිගටම ගෙනියනකොට ඒ දුක් වේදනා චෛසිකෙ දිගේ ඒ යෝගාවචරය අර රූප කර්මස්ථානියෙන් විනිවිද දැක්ක වගේ රූප කර්මස්ථානේ හරහා දකින්න ඉගෙන ගත්තට වැඩිය සියුම් වැඩිය සූක්ෂම දෙයක් දකින්නවා දුක ආවත් සැප ආවත් සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛය ආවත් එයා දකින්නවා මේ තුනේදිම මම දැන් මෙතන කියන එක එකම එකක්. ඒ ඒ තුනේදිම පේරෙනවා මැරිලා නැහැ කිය. සැපේ ඉන්නකොටත් තියෙනවා මැරෙලා නැහැ දුකේ ඉන්නකොටත් පේනවා මැරෙලා නැහැ අදුක්කම සුඛෙදිත් තියෙනවා. ඒ වගේම ඒ තුනේදීම ක්ලාන්ත වෙලා නැති බව දන්න. නිින්ද කියලා නැති බව දන්න. ඉතින් යෝගාවචරය සැප වේලාවේදී සැපේ තියෙන මම දැන් මෙතන බැලුවොත් මැట్లా නෑ ක්ලාන්ත වෙලා නෑ නිින්ද කියලා නෑ බොහොම උජාරුවට ඒක තියෙනවා. දුකේදිත් බලන්න කවදාකවත් මැట్లా කියලා පෙන්වන්නේ නෑ. දුක එනකොට තෝ මැట్లా නැතෝ මරඤ්ඤම් කියාගෙන තමයි එන්නේ. ඒ කියන්නේ මැట్లా නෑ. නිින්ද යන්නෙම නෑ. ක්ලාන්තයක් නෑ. අදුක්කම සුඛේ ඉන්නකොටත් තේරෙනවා දැන් අර වගේ රණ්ඩු කරන දෙයක් නෑ දිනා ගන්න දෙයක් නෑ උන්ට මම මැරිලා නෑ මට තේරෙනවා දැන් ඒකෙම මම ක්ලාන්ත වෙලා නෑ මම නිදිමත ගතියක් නෑ මේ වෙලාවට කියන උද්දකලාවක් මේ වෙලාවට කියන විවේකී කියලා මේ වෙලාවට කියන පිරිච්ච ගතිය කියලා මේ වෙලාවට කියන අපි විස්රාම වෙලයි කියලා හැබැයි මේ පිරිච්ච ගතිය එකේ දකින්නේ සුත්තගත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි අසුතවත් පුතඥය මේක නොදකින්න පතන් කියලා කාරණාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනා ගමනක්වත් යන්න හිතෙනවා. නැත්නම් රේඩියෝ එකවත් දාගන්න හිතෙනවා. එහෙම නැත්නම් ආවේ නෑනේ ආවේ නෑනේ මල් දුන්නේ වඩින ඊලන්දාරියා කියලා ඉතින් බලන් ඉන්නවා දොරකඩ ගාව බලන් හිටියා ආවේ නෑනේ ආවේ නෑනේ ආවේ නෑ දැන් මම මොකද ඊගාට කරන්න ඕනේ කිය කී අර අර චිත්තක්ෂණේ කෙනෙක් කොනහනවා ඒ කොනාන හැම තැනකම ඒ කාමරාගේ වැඩ කරන හැටි පිට කෙනෙකුට පේනවා. ඒ ඒ தත්ත්වේ පන්නව කෙනාට දෙන වෙසේ ඉන්නේ අපහසුෙන් දැන්. ඉස්පාසු නැහැ. මොකද මේ මොනවත් නැහැ. කියා පාන්න දෙයක් නැහැ. ආඩම්බර වෙන්න දෙයක් නැහැ. තියෙන්නේ හුදු මැරිච්ච නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. නීරස වෙච්ච නැති බව දන්නවා. මේ දකින්නේ විඳීමක් කරා. වින්දනයක් තියෙනවා මම මැරිලා නැහැ කියන්නේ. වින්දනයක් තියෙනවා මට ක්ලාන්ත වෙලා නැහැ කියන්නේ. වින්දනයක් තියෙනවා මට නිදිමත නැහැ කියන්නේ. ඒ වින්දනයේ සැපේදිත් එකයි, දුකේදිත් එකයි, අදුක්කම සුඛ වේදනාවෙත් එකයි. එතකොට මේ යෝගාවචරය අර අරමුණ ඇති වෙලාවටත් එකයි, අරමුණ නැති වෙලාවටත් එකයි. ඒ දෙකේදිම තියෙන සතියට වැඩිය මොකද්ද ගැඹුරු සතියක්, ගැඹුරු සමාධියක්, විශේෂම ගැඹුරු ප්‍රඥාවක් නාම ධර්ම වලට සාපේක්ෂව අත්දිනවා. මෙන්න මේ පාඩම් දෙක කායනුපස්සන, වේදනානුපස්සන පාඩම් දෙක ඉගෙනගෙන හිත මාරු කරගත්ත. හිත ආම්බාම් කරගත්ත. හිත මේචල් කරගත්ත. විනයගරුක කරගත්ත. ශික්ෂාගත කරගත්ත කෙනාට ඊටත් දෙකවරු පාඩම තමයි චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනයි කියලා කියන්නේ මේ හිතේ නැගෙන රැලි. හිතක එන විවිධ මුණත් මෝදුරැල්ල අපි ගණන් කරන්න පටන් අරගත්තොත් තුනීම මුහුදේ වෙරළේ හැපිලා බින්දලේ යන රැලි ගණන් කරන්න පුළුවන්. ගංග මැද මුහුද මැදට යන්න ඒ රැලි ගණන් කරගන්න බැරි තරම් බින්දෙන්නේ නැහැ. ඔහේ නටනටා තියෙනවා. ඉතින් මේ රැලි දෙකක් එක හා සමාන නැහැ. ඉස්ලාම දාසේ මුහුදට ගිය මිනිස්සු අපි අපේ අපි මේ නුවර පැත්තේ මිනිස්සු මුහුද ළඟට ගියාම ඉතින් මුහුද මහා හෝගාන කොට දැක්කයි කියලා ඉතින් හරියට කට අරගෙන බලන්න. මොකද පැත්තේ ඉපදිච්ච මිනිස්සුන් නව ගාණක් නැහැ. නමුත් ඒක දිහා බලනකොට රැලි ගණන් කරනවා. නමුත් මැදට කියලා බලනකොට ගණන් කරන්න රැල්ලක් නැහැ. ඒ වගේ මේකේ විචිත්‍රත්වය හරි අමුතුයි ගොඩයට. ගොඩයි කියලා කියන්නේ මොකද නොදැක්කේ කාට. ඒ වගේ තමයි ඉස්සල්ලාම තාට කායानुපස්සනාවෙන් හිත අයින් කරලා ඒ කියන්නේ රූප කර්මස්ථානයේ ගෙවම් කරලා වේදනාව වශයෙන් මම මේ සැප විඳින්න කරන භාවනාවක් නෙවෙයි මේ එන දේ දකින්න කරන භාවනාවක් කියලා එන්න ඇරියට පස්සේ එන ගොජේට එන්න ඇරියට පස්සේ එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේකේ කිසිම වග විභාගයක් ලැජ්ජාවක් තැකීමක් මායින් කිරීමක් නැතෝ කාමරාගේ එනවා ඒකට කිසිසේත්ම හිතට අපි කොච්චර ගතට කය වචනෙට හික්මීම දැම්මට විනය දැම්මට නීති දැම්මට සිල් රැක්කට හිතට මොනම විලැජ්ජාවක්වත් නැහැ. මේ මේකට මම කියාගන්න එකයි තකතිරුකම. මේ තරම්ම විලැජ්ජාකට කාගේදෝ විනය පත්‍රයකට වැඩ කරන හිත අර දෙකම අයින් කරලා කායනුපසනාවෙන් ආනාපානචී කරුවලා. එහෙම නැත්නම් අපි හිතමු පිම්බීම හැකිලිම කරන එක නෑ ඒකත් කීකරු කරගන්න. දැන් සක්මනේ හොඳට කිසිම ආයාසයකින් තොරව සක්මන් කරන වෙලාවට ඇවිල්ලා. විවිධ වේදනා එනවා, සැප එනවා, දුක එනවා. යෝගාවචර දන්නා මේකට හිත කරදර ගන්න හොඳ නෑ. ඔය එන එකක් බලයි. ඒතකොට අත්‍යයේ කීකරු වීමකුත් වෙනවා. අන්නේ වෙලාවට තේරෙන පටන් ගන්නවා හිත මේ තිර දෙකක් අයින් කරුවට පස්සේ ඊගාව තිරේ කායන පසන වේදනන පසන කියන දෙක අයින් කරලා පස්සේ ඊගාව තිරේ තියෙන චිත්තාන පසන <coughs> සරාගං වාචිත්තං සරාගං වාචිත්තං චපජානාති. ඊ타මත්ම රාගාධික ඊ타මත්ම කාමෙන් තෙත්ච්ච හිතවිලි මේ හිතේ කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව පැන නගිනවා. පැන නගිනකොටම Taman කිව්වොත් චික්කේ මම මේ කාමයේ මිච්ඡාචාර වේද සික්ඛාදය සමාදන් වෙලා තියෙන්නේ මේ වුණාට මගේ හිතේ කොහොමද මේ වගේ මේ රාග හිතවිලි එන්නේ කියලා මේන හිතවිල්ල මගේ කිව්වොත් මේ මම කිව්වොත් මේ හිතල මගේ ආත්මය කිව්වොත් ලැජ්ජ හිතෙනවා. තරම් නොවන තරම් ඒ හිතවිල්ල හිත කෙලසගෙන යනවා. නමුත් අපි හිතමු යම් වෙලාවකට ඒ යෝගාවචරයට තියෙන රාගේ නෙවෙයි ද්වේෂය කියලා. නුස්නාගති කඤ්ඤම් මරඤ්ඤම් කියන හිතවිලි ඇවිල්ලා තියෙනවා කියලා. ඒ යෝගාවචරයට කවදාකවත් කල්පනා වෙන්නේ මේක විරාගං චිත්තං කියලා. මෙතන රාගේ නැහැ කියලා. ද්වේෂේ තියෙනකොට රාගේ නැහැ කියන එක කල්පන රාගයත් එක්ක හැප්පුණා වගේම ද්වේෂත් එක්ක හැප්පෙන එක අපි කොච්චර දරුණුවට කරනවද කියනවනම් සරාග හිතේ සදෝෂ හිතේ ඉන්න බෑ. දෝෂ සහිත ද්වේෂ සහිත ඉන්න බෑ. ද්වේෂ සහිත ඉතාවනම් ඒකේ රාගයත්ෙම නැහැ. එතකොට දෝෂ සහිත හිත කියලා කියන්නේ විතරාග හිතක්. අපිට කවදාකවත් අර සැප වේදනාව යන්නේ දුක් වේදනාවක් ඉතුරු කරලා කියන එක අපිට බලන්න බෑ. මොකද අපි සැප වේදනාවේ තියෙන බොහොම ප්‍රියමනාප ගතිය. නමුත් යන්නේ විනාශ කරලා යක්. දුක් වේදනාවේ කවදාකවත් අපිට ප්‍රිය ගතියක් නැහැ. ඒ නිසා මිනිහා යනකොට තීල යන සැප අඳුරන්නෙත් නැහැ අපි. ඒ නිසා හොඳට මතක තියාගන්න. අපි රාගයෙන් ඉන්න වෙලාවක රාග රක්තව දේවල් පිළිබඳව ආශා කරන එක ද්වේෂය නෑ. ඒක වීත දෝහිත, දෝෂ හිතක්. ඒකම ද්වේෂයෙන් පැලහෙන වෙලාවට රාගේ නැහැ. ඉතින් අපි මේ පැත්ත පොඩ්ඩක් බැලුවොත් රාගයේ තියෙනයි සතුට වෙන්න දෙයක් තියෙනවා ද්වේෂය නැහැනේ. නැත්තටම නැහැ. ඒතර ද්වේෂය පොවිඳනවානේ උඹ දැනගත්තට දැන් ඉතින් රාගේ නැහැ. අපි කොහෙන් හරි කොනක් බලනවා එන එකයි නව හොඳට මන් දුනකට නම් කරලා කියනවා තෝ ඉන්නවනම් අරූට ඉන්න බෑ. මං කියනවා මේකට නිදර්ශන දෙකක්. හෙම්බිරිසාවක් තියෙනවා නම් උන්ට කවදාකවත් වෛරස් දෙයක් එන්නේ නැහැ. එක විස බීජයක ශරීරයට ගහන්න පුළුවන්. ඒ නිසා කොයි විලාරි හෙම්බිරිසාවක් හදාගෙන ඌට ඉංගියා යන වෛරස් එන්නේ නැහැ. ඇඟ ඇතුලේ එක පටිපණුවෙක් ඉන්නවනම් දෙන්නේ කටින් ඉන්න බෑ. නිසා කොහෙන් හරි යන පටිපණුවෙක් දාගත්තාම ඇතුලට එකයි ඌත් එක ගණුදින විතරයි තියෙන්නේ. මේ ඇඟේ දරන්න පුළුවන් එක පටිපණුවයි. ඌ ඉන්නවයි කියලා දන්නවනේ ඌට කීයක් හරි ගහනක් ගෙවලා ගෙවල් කුලියක් දීලා කැම බිලත් කියලා ඌ තියාගෙන ඉන්න ඌ එක්කට එන්න දෙන්න මං කියනවා මෙහෙ එක බල්ලෙක් හදපන් හයියට ඕක වෙන එක බල්ලෙකුට එන්න දෙන්නේ නැහැ නන්නතර බල්ලෝ ඉන්න පටන් ගත්තොත් කෙලෝරක් නැහැ. ඒක නිසා එක හොරෙක් සෙට් කරුවොත් ආයෙ හොරු වෙන්නේ නැහැ. ඒ නිසා හොරෙක්ට ඕකට සුචරිතවාදීකට ඒ වැඩි කරන්න බෑ. ඒ නිසා මේ එකෙක් කෙනෙකුට අරක ගිහිල්ලා. රාගය එනකොට ද්වේෂය ගිහිල්ලා. මෝහයේ රාගයේ ද්වේෂේනකොට මම රාගෙ ගිහිලා මේ දෙන්න නතමනකොට රාග ද්වේෂයේ දෙකේ හිත සැරෙනකොට නිදිමතක් දාකවත් නැහැ. නිදිමතක් ගෙනවයි කියලා කියන්නේ රාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ. එනිසා මේ හිතක මේ අපිට ගොජ දාලා පෙන්වන්න හදන මුණත බලන ගම පස්සපැත්තට පොඩ්ඩක් ගිහින් බැලුවොත් ගොඩාක් සතුටු වෙන්න දේවල් තියෙනවා. මැජික් එකක් පෙන්නකොට ඉස්සරහ පැත්තෙන් බලනකොටයි මැජික් එක පිටිපස්සෙන් බලනකොට පිටිපස්සේ මැජික් යන්නේ නැහැ. හොර බොට්ටම් කාසි දාගෙන සම්පූර්ණ බොරුව කරන්නේ. ඉස්සර පැත්තේ මරණ මේ පරියෙක් මවනවා මේ පියාඹන මාළුවෙක් මවනවා මේ ඔක්කොම මවනවා තේරම කරන්නේ මායාකාරී ක්‍රියා මේ වේදිකාව සැලසුම් වලින් මේ රාගේ එනකොට රාගෙට හොඳ නෑ තමයි නමුත් රාගේ එනකොට ද්වේෂය මරාගෙන ඉන්නේ ඒ දේ දකින්නවා. ඒතර ද්වේෂය එනකොට රාගෙම රාගෙන ඉන්නේ. ඒතකොට මේ දෙනගේ කඳුලක් හරි ගෑවිලා තියෙනවා නම් නිදිමත නැහැ. ඒ නිසා මේ එනේන හිත සර්වචනාංශේ නිසා චිත්තානුපස්සනාවේදී සරාගං වා චිත්තං සරාගං වා චිත්තං ච පජානාති විතරාගං වා චිත්තං විතරාගං වා චිත්තං ච පජානාති කියලා රාගයේ වෙන්නගේ හේවණල්ල පෙන්නනවා. රාගේ සරාගම් රාග සහිත හිතේකට විිත රාග හිත රාගේ නැති හිත කවදාහකත් අපි විිත රාගේ හිතක් කියන එකක් කවද්දා කළද අපි හිතන්නේ ඒක බුදුහාමරන්න විතරයි තියෙන රහතන් වහන්සේට විතරයි ඒක අල්මාරියක දාලා ලොක් කරලා තියෙන අපිට බලන්න බෑ කියලා හොඳට මතක තියාගන්න පටන් ගන්නකොට ද්වේෂ හිත කියලා කියන්නේ රාගේ නැති හිතක් රාග හිතක් කියලා කියන්නේ ද්වේෂ නැති හිතක් ඔය දෙන්නට එකට ඉන්න බෑ ඒක නිසා හොඳට මතක තියාගන්න දැන් හොඳටම රාගයෙන් අපි ආස වෙලා ඒ බඩුවකට හරි දෙයකට හරි මුදුම ගැති වෙලා දඟනකොට අපිට පේනවා හැම කෙනෙක් කොහොම හරි යාපු කරන මේ බඩුව ගන්න හදන මනුස්සයා ගාව මිනිස් දෙයකටවත් වස්තුවකට ද්වේෂයෙන් නැහැ. ද්වේෂය ආපු වෙලාවක කිසිම දෙයක හොඳක් පේන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ මෙතනදී චිත්තාන වචනදී මතක් කරනවා ඔබ සරාගං හිත අඳුර ගන්නවා වගේම මගේ හිතේ දැන් රාග සහිත හිතක් තියෙන කියලා නැත්නම් මම මේ වෙලාවේ ඉන්න රාගසහිත හිතක් කියලා ඒක දිහා බලනකොටම ඔබ උත්සාහයක් ගන්න පුළුවන් නම් දවසේ රාගේ නැති හිත පොඩ්ඩක් බලන්න. එහෙම හිතක් අපිට පේන්නේ නැහැ. අපිට පේන එක ද්වේෂ හිතක්, නිදිමත හිතක්, එතක හිතන හිතක් මොකක් හරි කියන වෙලාවේ ඒ හිතේ යටපැත්තේ රාගේ නැහැ. ඒ නිසා සරාගං වාචිත්තං සරාගං වාචිත්තං ච පජානාති සදෝ සංඥා චිත්තං සදෝ සංචිත්තං ච පජානාති ඊට පස්සේ සමෝහං චිත්තං සමෝහං චිත්තං දිපජානති මේ රාග ద్వේෂ මොහිතක් තියෙනවනේ ඒක අනිවාර්යයෙන් මොහේ තියෙනවා. චිත්‍රපටියක් පෙන්වන්න බෑ එළිය තියෙන කාමරේ. ඒක පෙන්වන්න පුළුවන්නේ අන්ධකාරයක. ඒ වගේ තමයි චිත්‍රකතිය ලස්සන වෙන්නේ අන්ධකාරය වැඩි වෙන්න වැඩි. ඒ වගේ රාගේ ලස්සන වෙන්නේ හිත අන්ධකාරය වැඩි වෙනකොට. අවිද්‍යාව වැඩි වෙනකොට. ද්වේෂයත් බරපතල වෙන්නේ අන්ධකාරය වෙන නිසා රාග ද්වේෂ වැඩ කරන හැම වෙලාවෙම දැනගන්න ඕනේ අනිවාර්යෙන් මේකේ මොහිනන කොයි වෙලාවේද එතකොට අපිට කියන්න පුළුවන් වෙන්නේ විිත මොහං සිත්තං රාගෙත් නැති ද්වේෂෙත් නැති මෝහයත් නැති එතකොට විිත මොහං චිත්තං කියතයි එතකොට බුදුරජාණන් වහන්සේ අර කලින් ගත්ත පාඩම ගත්තොත් එම ආශාවක් නැති මනාපයක් නැති තරහවක් නැති අමනාපයක් නැති අදුක්කම සුඛය අදුක්කම සුඛ හිත ඇවිල්ලා මේ තියෙන අදුක්කම සුඛ හිත කියනකොට ඒක ඊත මොහං චිත්තං මොහේ නැහැ අමුත් අපි සංසාරෙ මෙතෙක් කළවිලා තියෙන්නේ වැඩි වෙලාවක තියෙන මේ අදුක්කම සුඛය දන්නේ නැහැ අපි ඒ වෙනාට අරක හොයනවා මේක හොයනවා පාළුයි කියනවා මොනවා හරි කුණු කන්දලයක් දාගන්න නමුත් කවදා හරි මේ පාළුව උදේ කලාවක් බව දැනගෙන විවේකයක් බව දැනගෙන විශ්‍රාමයක් බව දැනගෙන ඒකට එළඹ වාසය කරනවා කියලා කියනවා ඒකට පහදිනවයි කියලා කියනවනම් ඒකට සමාදම් වෙනවයි කියලා කියනවනම් ඒක සිද්ධ වෙන්නේ විිත මොහං වචිත්තං හිතේ මොහේ නැති නිසා ඒක නිසා අපි පොඩි කාලේ ඉඳලා මේ වෙනකම් භාවනා කරලා තේරුම් ගන්නකම් අපි විවිධ කැළඹිලි හරහා රූප පෙන්නලා සද්ද අහලා ගන්ධ රස පාස හරහා මේක පුරවන්න බැරි ඇහිදල් කූඩයක් පුරවන්න හදනවා වගේ වෙහෙස කරා. දැන් තේරෙනවා මැදහත් වෙලා විවේක වෙලා පරියන්කයකට හරි ඇවිල්ලා ඒ වෙලාවේ Tamanට මම දැන් මෙතන ඉන්නවා ඒ ඉන්න බව දැනගන්න එකේ සපක් කියන්නත් බෑ දුකක් කියන්නත් බෑ නමුත් මේක කෙලෙස් නෑ මේක ශික්ෂාවෙන් ගත්ත එකක් මේ වෙලාවේ මෝහෙ නෑ මෝහෙ නැති නිසා ඉස්පාසු නෑ මෝහෙ තියෙනවා නම් රාගෙ තියෙනවා නම් ද්වේෂෙ තියෙනවා අපේ හිත වැඩ යන්ත්‍රය දුවනවා වගේ දැන් මේක වයින් නැති ඔරලෝසුවක් නතර වුණා වගේ තෙල් නැති එන්ජින් එකක් හිටියා වගේ තමයි තේරෙනවා මේ කර්ම චක්‍රය නතර වෙලා ඒකට ධර්ම චක්‍රය වැඩ කර්ම චක්‍රය වැඩ කරනකන් ධර්ම චක්‍රයට ඉඩක් නැහැ මේක 100 100ක් අයින් වෙන්නේ කර්ම චක්‍රය නතර වෙනවායි කියලා කියන්නේ උනන්දු කරන ආසාව නැහැ චේතනා නැහැ ප්‍රාර්ථනා නැහැ ප්‍රණීති නැහැ ඒ නිසා මේකට අපනිදාය භාවනා කියලා කියනවා. නමුත් මේ අපනිදියා ප්‍රාර්ථනා චේතන නැත්නම් හරි පාළුයි. කම්මැලි. ඊට පස්ස ගන්නවා. ඒකට බුද්ධ ධර්ම සඳහන් කරලා තියෙනවා කාය පරිලාහෝ චිත්තී ලීනත්තතා බයිතාවා චිත්තම් විකපති. කය දරත ගති පහල කරනවා නිකන් දැවිලි තැවිලි හිතේ කයට එනවා. හිත පසුබාලා හැංගවි ගන්නවා. හිත හැංගී ගන්නවා කිසිම රසයක් නැ නිකන් ඇල්ලතර බොන්නා වගේ. බතුයි වතුරයි වතුරයි බතුයි කන්නා වගේ. ඒ බුරු පන්දිසාස් කියන්නේ සුදු පාත් පෙත්තක් කන්නවා වගේ. සුදු පාන් පෙත්තක් කන්න ගියාම මේකේ කිසි නැහැනේ තලු මරන්න දෙයක්. චීස් කෑල්ලක්වත් ජෑම් ටිකක්වත් බටර් ටිකක්වත් මොනවාක්වත් නැහැ. අපි සුදු පාන් පෙති දෙකක් එකට කරලා කෑවොත් එකක් කෑවත් එකයි දෙකක් කෑවත්. ওই දෙක මැදට චීස් කෑල්ලක් දැම්මොත් ඔන්න අපිට රසයක් තියෙනවා. ওই චීස් කෑල්ල තමයි කාමයේ කියන්නේ. බුදුන් කියනවා පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් සුදු පාන් පෙත්ත තමයි විපස්සනාව කියන්නේ. මේක ඇල්ලතුරු බොන්න වගේ වැඩක්. මේක බතුයි වතුරයි වගේ දෙයක්. ඒක එනකොට Taman දන්නවනම් දැන් අඩු ගන්න මේ මිහිරියාව නැතුණට කෙලස් නෑ. මේක ගත්තේ ශික්ෂාවෙන්. මේකෙන් උඹවත් මේක අගේ කරන්නේ නැත්නම් මායයාද මේක අගේ කරන්නේ. අල්ලපු gedර මිනිහට අගේ කරන්නේ. මේ බණ භාවනා නැති මිනිහට අගේ කරන්නේ කියලා ඒකට එළඹ වාසය කරන්න පුළුවන් නම් බීත මෝහිත කියලා කියන්නේ රාගේ රාගේ බව දන්න හිත විත මොහි හිතක්. ද්වේෂයේ ද්වේෂේ බව දන්න හිත ඊතමෝයි හිත. ඇතුල් වෙන හුස්ම ඇතුල් වෙන බව දන්න හිත විතමෝයි හිත. පිට වෙන හුස්ම පිට වෙන හුස්ම බව දන්න එක විතමෝයි හිත. මේ සැප වේදනා මේ දුක් වේදනා මේ අදුක්කම වේදනා කියලා එනකොට දන්නවනම් ඒක විතමෝහ හිතක් පාටපත් වෙනවා. නමුත් ඒක දැනගන්න දැනගන්න ඉදිරියට තල්ලු කරන දින ගැම්ම, ජවය, නැති වෙලා ඉච්ඡා බංගත්තයටපත් වෙන නිසා යෝගාවචරය හරියටම තීන්දුව කරන්න පුළුවන් මේ මනස ඇත්තටම නිවනට යන කේන්ද කියලා ඒ වගේ தත්වයක් තියෙද්දි නිතිපතා භාවනා කරනවා ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව ධර්මයේ කෙරේ නිති ධර්ම ගෞරවයෙන් ඉඳගෙන අන්න කියන්න පුළුවන් යෝගාවචරය කියලා එහෙම නැත්නම් තාමත් සැපසෝයාස යන ගමනේ එහෙම නැත්නම් අර පැත්තෙන් බැලන මේ පැත්තෙන් සැප හොයන චාටුවකට ලක් වෙලා තියෙනවා ඒ නිසා එනේන හිතවිල්ල නැත්නම් හිතේ වර්ණය සරාගං සදෝසං සමෝහං ආදි වශයෙන් දැනගත්තට පස්සේ මේ කෙලෙස් වල තියෙන ප්‍රධාන වාසිකර තත්වයක් යෝගාචර දැනගත්තොත් පැවෙන්නේ ඕනම කෙලෙසක් දැනගත්තොත් පැවෙන්නේ නැවත නැවතත් ඒකට එන් මතුවෙන්න මතුවෙන්න ඒකේ බල බින්දිනවා එනිසා යටපත් කෙරුවොත් වැවෙනවා වසංගන්න ගියොත් වැවෙනවා මේ තියෙන රාගය, මේ තියෙන ද්වේෂය, මේ තියෙන මෝහය, මේ තියෙන නිදිමත ආදි වශයෙන් ඒ කෙලෙස් අඳුනගත්තොත් ඒක ඕනම විස බීජයක්, මාරාන්තික විස බීජයක් උනත් අවුවට දැම්මොත් ඉන්න බෑ. මේ ලෝකේ තියෙන වැද්දගත්ම විස බීජ නාශනය තමයි අවුව. ඕනම විස බීජයක් අවුවට දැම්මොත් ඒකේ මෘතෝපජීවී බැක්ටීරියා ඉතුරු කරලා සියලුම රෝගකාරක බැක්ටීරියා මරනවා. විස බීජ සියල්ලම මරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කියන එකට කියලා දෙනවා. අවුවට ප්‍රකාශ වුණොත් ඕනම දෙයක් ඒකේ කවදාකවත් විසබීජ ඉතුරු වෙන්න බෑ. අපේ අවුව අපේ ආලෝකය වෙන්නේ සතිය. අපි සතියට ලක් කරොත් රාගේ රාගෙට ඉඳුමක් කිසිමක් නැති වෙනවා. අපි සතියට ලක් කරොත් ද්වේෂය ඒකට ඉඳුම් ඉඳුම් හිතුම් විසුන් නැතුව යනවා. අපි සතියට ලක් කරොත් මෝහය මෝහය නැති වෙනවා. අපි සතියට ලක් කරොත් නිදිමත නිදිමත බිඳෙනවා. ඊට පස්සේ ආයෙත් ඒකේදී ආයෙ මේ අවලෝසන එන්න අරින්නයි ඔළුව උස්සන වෙලාව එන්න එන්න එන්න එන්න රාගේ බල බෙදෙන ගන්නවා. නමුත් මේ ක්‍රියාවලියදී යෝගාවචරයට මේ හරි දරත ගති පහළ වෙනවා. දැවිලි තැවිලි පහළ වෙනවා. හිත නිකන් අර පිට උඩට යොමු කර රත් කරපු ඊයම්ක් කරුවට පස්සේ කඩලතා ආගිරි ගාන පස්සට ගියා වගේ හිත කඳ gediya පිටිම පස්සට යන වෙලාවක් එනවා. අපි හිතනවා මේ මට මගුල පැත්තකට දාලා ගිහිල්ලා මොන ඔය රැට කාලා බුදිය ගන්න එක හොඳයි කියලා හිතෙනවා. ඒක සාධාරණයි. ඒව ආවට බය වෙන්න එපා. ඒව ඇවිල්ලා වැට්ටුවාට පස්සේ අපිට තියෙන්නේ උඹ ව්‍යාග්‍ර දිනුවක් පොරකගෙන හිටනකොට හැමදාම කරන්න බෑනේ. උඹ ඒකට යටපත් වෙනකම්ම මොකක් හරි ප්‍රියජන කර්මණක හිත තැම්පත් කරගෙන ඉඳලා ආයෙත් සද්දට මෙහෙවනවා. අන්නේම ප්‍රධාන රාග ద్వේෂ මෝහ කියන සදෝෂ සමෝහ සරාග සදෝෂ සමෝහ කියන හිත් එන යන හැටි දකින්න බෑ කායනුපස්සනාවේ දක්ෂ වෙන්න නැතුව. මේක මගේ පුද්ගලික මතයක්. එයාට දකින්න බෑ එන යන හැටි මේ සැප වේදනා දුක් වේදනා නම් කරගන්නවත් දන්නේ නැති කෙනාට. මේ දෙක පුරුදු කරපේකනාට මේ හිතවිල්ලේ මේ හිතේ එක එක රැලි නැගලා පහළ වෙන්න වගේ රාගය විල යන හැටි. ද්වේෂය ඇවිල්ලා යන හැටි, මෝහය ඇවිල්ලා යන හැටි, සරාග පීතරාග. රාග සහිත රාග රහිත. සදෝෂ පීත දෝෂ. දෝෂ සහිත දෝෂ රහිත. සමෝහ විත මෝහ. මෝහේ සහිත මෝහේ රහිත. ඒ හිත හිත දකින්නේ අනුන්ගේ එකක් බලනවා. මේ සාගේ මගේ මේ द्वේෂේ මගේ මේ මොහේ මගේ කිව්වනම් එයා රාග රක්ත කෙනෙක් බවටපත් වෙනවා द्वේෂෙන් පැලහෙන කෙනෙක් බවටපත් වෙනවා මොහෙන් මෝහිත මෝඩ වෙච්ච කෙනෙක් වඩපත් වෙනවා. නමුත් ඒක දන්න එක ශ්‍රේෂ්ඨම දක්ෂකම. රාගේ රාගේ වශයෙන් දන්නවනම් රාගේ බල බෙදෙනවා Tamanට 16ක් වගේ රාගේ කීකරු වෙනවා. එනිසා ඒක ඊයේ ආපු රාගයක් දැනගන්න බෑ. අල්ලපු ගෙදරගෙන රාගේ දැනගන්න බෑ. හෙටෙන් තියෙන රාගේ දැනගන්න බෑ. දැනගන්න නම් රාගේ ලේපිට අස්පනා අපිට තියේදී අල්ලන්න. ඒ නිසා අපි පුංචි පුංචි ආසාවල්, පුංචි පුංචි අමනාපකම්, පුංචි පුංචි නොරුස්නා ගති, මේ සත්‍යයට මුහුණ දෙන්නේ නැතුව පස්සට යන ගති, මඟ හරින ගති එනකොට ඒවට පිළියම් හොයන්නේ නැතුව ඒකට හිත උහුරු කරනවා. ඒක තමයි බුද්ධ ඥානච පණිදාය භාවනාව කියලා තියෙන්නේ. මේ වගේ හිත විසිරෙනවා. විසිරචාම ආය ගොනු කරලා ගහපන්. ආයෙසරක් විසිරයි ආයෙත් ටිකක් ගොනු කරපන් ආයෙත් ගහපන් ඔන්නෝම කරගෙන කරගෙන ඉන්නකොට ඒ කෙනාට ඒ හිත ඇකිලෙන වෙලාවල් සහ පැතිරෙන වෙලාවල් තියෙනවා සමහරලාට සත්නට ප්‍රියයි ආයුධය අතගත්ත වරෙන් කියලා ඉනවා ඒතකොට හිත හොඳට විසිරලා සමහරට ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ ඔහේ මුල්ලටලා පැත්තකටලා ඉන්නේ ඉතින් සංකීර්ත හිත ඒක නිකන් මේ වැහි කාලේ ඔය කෝඩ වෙලා එහි කෝඩේට අහුවේ ජීවිත වගේ සංකීර්ණ හිතක් එනවා. ඉතින් මේ සංකීර්ණ හිත නරකයි, විකීර්ණ හිත හොඳයි කියලා කියන්නේ මේ එකේම පළු දෙක බව දන්නේ නැති නිසා. වර එක සංකීර්ණ වුණොත් හිතේ නැගිටිට පස්සේ විකීර්ණයි. විකීර්ණ වෙච්ච හිත වෙන වෙලා ගිය සංකීර්ණයි. එකතු වෙනවා විසිරෙනවා. මේ මැසි පොදියේ වරින් වර වදේට එකතු වෙනවා ආයෙ විසිරියනවා. මොනවත් වෙන්නේ නැහැ. විසිරෙන්නෙත් මීමැල් තමයි පොදියේ ඉන්නෙත් මීමැල් තමයි. ඉතින් අපි කිව්වොත් විසිරෙනවා හොඳයි. තැම්පත් වෙනවා නරකයි කියලා අපිට කවදාකවත් මීමැස්සගේ අගමද මුලමදාග දකින්න වෙන්නේ නැහැ. නිසා හිතේ මේ වගේ එපා වෙන කම්මැලි වෙන සංකීර්ත හිතිවිලි එනවා. විකීර්ත හිතිවිලි එනවා. මේ අඩු ගානේ පුළුවන් වෙච්ච වෙලාවයි හයි හත්ති තියෙන වෙලාවයි සතියේ ඉන්න වෙලාවක මේකට දැක ගන්න හම්බුණා ලොකු දෙයක් කියලා. ඒකට ප්‍රසාද වුණොත් සමාදන් වුණොත් ඕනෙම කෙනෙකුට තියෙනවා මේ ගියේ නැති ගමනට යන්නේ කියලා. ආයෙක පිළිබඳව කවදාකවත් සැකයක් නැහැ. මම කවදාකවත් මේක මේක දැකලා නැහැ. මම ඊට ඉස්සෙල්ලා මේවා තේරුවා, බේරුවා, හිතනන කරගත්තා. අද තේරුම් බේරුම් මොකුත් නැහැ. එන දේ එන විදියට දකින්නවා. ඇති දේ ඇති හැටි දකින්නවා කියනකොට ඒ හිත දකින්නකොට මේ විදිහටමයි බුදුහාමුදුරුවෝ දැක්කේ. වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. වෙනම චීන කන්නඩිය බුදුහාමුදුරුවෝ ගාව තිබුණේ නැහැ. උන්වහන්සේ අර වපුරුදු කරලා ඒ ආයුධ උපකරණ කට්ටලිය හරහාම සංකිට හිත එනකොට විකිට හිත එනකොට ඒකට තෝරන්නේ බේරන්නේ නැතුව ඇති හැටිය දකින්න බුදුම ඒකට කියන්නේ ඉස්සරහට ගත්ත තල්ලුව පස්සට දාන්න නැතුව නික්කම මා අභික්කම මා නිවත්ත විතර ගත් එක ගනින් ඉස්සරහට අසර තියන්න පායකට කියන්නේ පග්ගහිත විරිය කියලා. ගත්ත බර බිම තිබ්බොත් ලැජ්ජයි. තරට ගත්ත එක අරගෙනම ඵලයක්. ආන්නේ විදිහට ඉදිරියට යන්න පටන් අර ගන්නකොට මේ හිතවිලි මායම් කරනවා. අපිට හොල්මන් කරනවා නම් තියෙන්නේ මේ හරහා කඩිය මේ කොඩිය බිම තියන්නේ නැතුව දිගට ගෙනියන එකයි. එතකොට යෝගාවචරය එක හිතකට කැමති වෙනවා එක හිත අකමැති වෙනවා කියන ඒ බොළඳ ගතිය තිබ්බොත් ඉස්සරහට ය아가න්න බැරි වෙනවා. ඒ වගේම තමයි සවුත්තරං චිත්තං අනුත්තරං චිත්තං අනුත්තරං චිත්තං කියන මුතුම සෞඛ්‍ය සම්පන්න සෝබන හිත. උත්තර චිත්තං කියලා කියන්නේ ඒකට රාගෙත් ඇවිල්ලා වැටෙනවා, ද්වේෂෙත් ඇවිල්ලා වැටෙනවා, මෝහයත් ඇවිල්ලා වැටෙනවා හැම කෙලෙසයක්ම එනවා. කොටත් භාජනය වෙන හිත. මේ දෙකම එකයි. ඒක අපි කිව්වොත් නැඹිලියක් අරගෙන මුණින් නමලා අවුවට තිබ්බොත් මුලින්ම වල වැස්සට තිබ්බොත් වතුර කඳුලක් අතට යන්නේ. ඔක්කොම පිටින් යන්නේ. දැන් මිල උඩ පැත්තට අරලා තිබ්බොත් හැම වැටෙන ඔක්කොම වතුර ඇතුලට එකතු වෙනවා. ඉතින් නැබිලි මේ අතර උඩ අතට හරවලා තියෙනවා. යට අතට හරවලා තියෙන එක තමයි දෙකම නැබිලිය තමයි. මේ හිතේ හැටි. වෙලාවක එක උත්තරීතර தත්තරපත් වෙනවා. වාර එක සම්පූර්ණ ලෝකයන් ඔක්කොම කෙලෙස් අල්ලගෙන නතර කරන කැදැල්ලක් වගේ බැඳෙන තත්යකට එනවා. අපි වෙලා තියෙන අපි වගේ කෙලෙස් වෙන තත්යක් එනකොට ලැජ්ජාවටපත් වෙනවා. මගේ නෙවෙයි කියනවා නොදකින්න ඔබතන් කියනවා. ඒකට අපේ කවදාකවත් කෙලසිච්ච හිතක් දිහා වෙන ඕනෑම දෙයකට බඳුන් වෙන හිතක් දිහා ඒකට කියන පාත්‍ර වෙන හිතක් දිහා සතියෙන් බලා ඉන්නවා කියන එක කවදාවත් කරන්න වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුර බැලුවට හරියන්නේ අල්ලපු ගෙදර එක්කන බැලුවට හරියන්නේ තමන්ම බලන්න ඕනේ. කෙලස් තමයි, කෙලසිලා තමයි අහේතු අප්‍රත්‍යයෙන් වගේ මේක ඔහි වෙනවා. තමන්ට මේක දැන් සතියෙන් බලාගෙන ඉන්න පුළුවන් වුණොත් ඒ කෙලෙසට ඔහිට වැඩිය දෙන්න උත්තරයක් නැහැ. ඒ නිසා අනුත්තර සවුත්තර හිත් දෙක ආවට පස්සේ හරි අමාරුයි මේ අනුත්තර හිත ලොකුයි සවුත්තර හිත පුංචි කියලා නොහිතයින්නේ. ඔය හිතන තාකල් වෙන්නේ හිතේ මේ මායාව නිසා තමයි පෙළෙනවා. නිසා හිත හදාගෙන යන්න ඕනේ අද වැටෙනවා. මම හිත නීචයි, තුච්චයි, බාහරයි, කෙලසිලා. මේක තියා හොඳට බලාන හිටියොත් ඒ වෙලාවෙත් මම දැන් මෙතන හොඳට තේරෙනවා. කොච්චර කෙලසිලා තිබුණත් ශිල්පදයක් කැනිලා වෙන්න පුළුවන්. නැත්නම් Taman කාටද බැනලා ගහලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුදුමාකාර ආශාවකින් පැවිද්දෙක් නම් දියුරු වෙන මට්ටමට යන්න පුළුවන්. ඒ මට්ටමේදී මම දැන් මෙතන ඉකල්ලදයි. එහෙම එන වෙලාවට හිතනක් වුණොත් Tamanne හිතා ගන්න තියෙන දැන් හොඳටම Taman ගැන දෙස් දෙන හිතක් ඇවිල්ලා තියෙනවා. මේ මම දැන් මෙතන මැරිලා තින්නවා කියන එකට ඉතින් බාධාවක් නැහැ. ඒක මේ කනගාව තියෙනවනේ. ආන්නයකට හිත දාපුවම පේනවා මේ කෙලෙසේට මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය කඩන්න බෑ. ඒකේ තරම බලවත්. කෙලස් කියලා කියන්නේ තුච්ච පාහර දෙයක්. මේ මම දැන් මෙතන කියන එක ඉන්ද්‍රකීලයක් වගේ. මොන්න විදියෙන්වත් කරන්න බැහැ නිසා සරුවත්යන්ස කියනවා ඕක පුරුදු කිරුවොත් උඹට හිමාල පර්වතය දෙකට පලන්න පුළුවන් ඔය තුච්ච අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා. හිමවන්ත සූත්‍රයේ සඳහන් කර තියෙනවා තනවා වඩාගත්ත හිතට හිමවන්ත පර්වතේ බින්දින්න පුළුවන් ඔය ආවට ගියාට එන රාගයකින් අවිද්‍යාවකින් උඹට මොනවද ඇති වෙන්නේ කියලා. ඒ තරමටම මේ කෙලසිච්ච හිතයි පොද වැටිච්ච හිතයි දෙක හිතේම හොල්මන් දෙකක් බව හිතේම මුණක් දෙකක් බව දැනගෙන ගියොත් කෙලසිච්ච හිතත්තේදී සතිය පවත්න්න බැරි නැති බව තේරුම් ගත්ත දවසේ හරි අමාරු කරන මේක කොහොමද තව කෙනෙකුට කියලා දෙන්නේ මොකාවත් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ දන්නේ කෙලෙසයි හිතේ කෙලෙසයි හිතක් කියලා දැනගන්න සතිය පිටවන්න බෑ කියලා. ඒ නිසා අපි ධර්ම පාඩම් වල අටු ආයෝ ගන්නවා සතිය හැම වෙලාවෙම සෝබන චෛසිකයක් කවදාහකවත් ඒක නරක දේවල් වල යෙදෙන්නේ නැහැ කියන. නරක දේවල් වල යෙදෙන්නේ නැත්නම් නරක නරක බව දැනගන්නේ කොහොමද? නමුත් සමිද්දි සූත්‍රය කියවලා බලන්න ඒකේ කියලා තියෙන හැම හිතේම සතිය තියෙනවා කියන. සතාධිපතිය. කෙලෙස් හිතේ සතිය තියෙනවා. නිකලෙස් හිතේ සතිය තියෙනවා. ඒ නිසා කවුරු හරි ඇහුවොත් දවල් ඇහුවා වගේ මේ සතිය වඩන්න ඕන එකක්ද නැත්නම් තමන් තමගේ උප්පත්තියම හම්බෙද උප්පත්තියම හම්බෙලා තියෙන්නේ මේකට ගරු කරන්නේ නැති නිසා සතියට තැන දෙන්නේ නැති නිසා අපි කෙලෙස් වලට තැන දෙනවා. සත්‍යදී කිව්වොත් රාගය ඇවිල්ලා තියෙනකොට තම ඩියුටි එක කරපන්. ද්වේෂය ඇවිල්ලා දාවත් ඔබ ඩියුටි එක දොරටු පාලයක් විදිහට හිටපන්. මෝහය ආවත් ඔබ හිටපන්. කෙලෙස් ආවත් හිටපන්. ඔබ දොරටු පාලය ඉන්න ඕනේ. ඌ ඉන්නෝ. එතකොට කෙලෙස් සම්පූර්ණ වෙනස්. ආ ඒ නිසා ටිකෙන් ටිකෙන් ಗುಣධර්ම හරහා සත්‍ය දියුණු කරන අපි අන්තිමට ටික ටික මධ්‍යස්ත දේවල් ටික ටික කෙලෙසිච්ච දේවල් හරහා හැමදේටම සතිය දැම්මොත් කවදා හරි තේරුම් ගත්තොත් මරණය වෙනි දුෂ්කර තුච්ච පාහර අවමංගල්‍ය තනකදී සතිය පවත්වපේ කරනට විතරයි නිවනක් හම්බ වෙන්නේ. කවුරු හරි හිතනවා මේ පිට හම්බ වෙයි කියලා පගා ගහලා නිවන ලබන්න බෑ. മന്ത്രിතුමාගේ ලියුමට නිවන හම්බ වෙන්නේත් නැහැ. දන් දීලා යද්දට නිවන හම්බ වෙන්නේත් නැහැ. මෛත්‍රී බුදුහාරි ලොම්බරි වන් දකිත්වා කියලා ආශිර්වාද කරන් නිවන් දකින්නෙත් නැහැ. මේක මේක කාලම ඉගෙන ගන්න. කෙලෙස් එක්ක හැප්පිලා හැප්පිලා හැප්පිලා කාලම ඉගෙන ගන්න නිසා අනුත්තර හිත, සවුත්තර හිත, සංකිට්ත හිත, විකීත හිත කියන මේ දෙකම අපි අර සංකිට්ත හිත එනකොට පස්ස ගන්න හැටි, පැකිලෙන හැටි දැකලා දකින්න බලාපොරොත්තු ගියොත් අපිට මේ මට්ටමේ 100ක් පරාදෙන්නේ නැතුව අලුත් හිතකින් සංකීර්ණ හිත අනුත්තර හිත සවුත්තර හිත කියන්නේ හැමදේටම බඳුන් වෙන හිත දැක ගන්න පුළුවන් දවස එනකොට මේ බුදුහාමුදුර මේක දකපු හැටි රහතන් වහන්සේලා දකපු හැටි තේරෙනකොට හිතනවා ඒක ශිල්පකෙන් මිසක්කා අහම්බෙන් නම් කදාකත් වෙන්නේ එහෙම තියා ඒ තේරුම් ගත්තට පස්සේ තව කෙනෙකුට තේරුම් කරලා දෙන්න ගියත් ඒ මනස කදාකත් පිළිගන්න කැමති නෑ මොකද අපේ අර රාමුවට ගැලපෙන්නේ නැති නිසා. ඒ නිසා හොඳට මතක ගන්න මේ සතිය කියන චෛතසිකය ඕන දැනක වීර විකුම් පානවා. අපේ ජීන පාහර ගතිය තමයි සතිය නෙවෙයි අපි ඉස්සරහින් තියලා තියෙන්නේ වෙන කවුද යන മന്ത്രിතුමාගේ ගෝලෙක් ගෙනත් තියන්නේ ඉස්සරහින් තියාගෙන ඉන්නවා. ඉතින් ඌ අපේ හොඳ කරන්නේ නිසා කවදා හරි සතියේට දොරටු පාලකම දුන්නොත් වැඩේ බාර දුන්නොත් ඒ මනුස්සයා ඒක ටික කරලා දෙනවා. එතකොට බුද්ධ ඥානංශ පෙන්නවා සමාහිත හිත අසමාහිත හිත. සමාහිතිත කියලා කියන්නේ කීකටු වෙච්ච, මේචල් වෙච්ච, ආම්බාන් වෙච්ච හිත. හරියට රජෙක් නගින්න තරම් කීකටු වෙච්ච ඇතෙක්. රජුරි කවදාකවත් නගින්නේ මදාන්ත වෙච්ච දුර්දාන්ත ඇතෙක් පිට. රජුර නගින්නේ ඇත් ගොව්වා කියන්න ඕනේ අපේ ගාලේ ඉන්න හොඳම කීකටු ඇතා මෙයයි කියලා. ඇතෙක් රජ කෙනෙක් නගින්නෙත් නෑ දුර්දාන්ත වෙච්ච අශ්වෙක් පිට. නිසා යතා දැන් මාලිගාව ඇතාගේ කරඬුව තියලා 50 අවුරුදු දෙකක් අවුරුදු 52ක් ඇද්දා. ඒ ඇතා අන්තිම වෙන වෙලාවේදී මම පැවිදි වෙන්න එන්න හදන වෙලාවේදී මම දැක්කා ඇවිද්ද වුණා ඒ මේ නිසංක මහත්තයාගේ මේ එළිය කොටුවේ උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා අර ගේට්ටුවේ යාප එළියෙන් ඉඳගෙන ඒ ඇතා හැමීට ඇවිදිනවා. වයසයි වැඳගෙන හිටියා. වැඳගෙන ඉඳලා ඒ ඇත්තා බලාගෙන මනුස්සයර කියනවා නේ පුතේ මේක මහ පුදුමාකාර පින්වන්ත ඇතෙක් කරඬුව තියන්න පුළුවන් මු කිපෙන්නේ වෙන ගති නෙමෙයි මු කිපෙන්නේ අපි පිටත් නිවන ඇවිල්ලා පදන් වෙන්නේ කිපෙන්නේ නැත්නම් ඒනොට තමයි අසමාහිත හිතට තමයි සමාන සමාහිත හිතට තමයි අසමජ්ජාති හිතක් තියෙනවා නම් කොහෙන්ද මේකට අසමජ්ජාතීත අසමජ්ජාතීත බව දන්නවනම් ඔන්න ටිකක් ෂේප් වැඩි වෙනවා අසමජ්ජාහිත තෝ ඵලයන් යන්න කිව්වට එයා යන්නේ නැහැ. මිනිහා දැනගෙනම බලපෙදින්න ඕන. ඌට නැවත නැවත එන්න දීලා කඩන්න ඕනේ අඬ අඬ එක වෙලාවට කඩන්න ඕනේ. කැඩුවට පස්සේ අතපය හතර ගැලෙවල වගේ අසමාහිත සමාහිත බාටපත් වෙන නිසා අසමාහිත හිත දැන ගැනීම භාවනාවක් කියලා කිසි කෙනෙක් හිතන එකක් නෑ කුසලයක් කියලා කිසි කෙනෙක් හිතන එකක් නෑ දක්ෂකමක් කියලා කිසි කෙනෙක් හිතන එකක් නෑ නමුත් මතක තියාගන්න අසමාහිත අසමාහිත වශයෙන් දකින්න තාක් සමාහිත හිතක් එන්නේ නෑ නමුත් මේක නිකන් තිත්ත වෙනිවැල් කරතම් බලවන්නා වගේ වැඩක් හැබැයි හරි ගුණයි ගමන යන තරම් තමයි බිව්වොත් ගුණයි ඒ වගේ බුදුසසුන කරන මේ හිත දෙකම දැනගෙන එකකදී පස්ස ගන්න එකදී ආසාවෙන් පනිනවා අන්න පස්ස ගන්න තැනකදී හිත තනවාඩලා සටපාව දෙන්නේ නැතුව ඉස්සරහට ඵලයක් අන්න එතෙන්ද ගියාට පස්සේ තමයි එයාට විමුක්තං වා චිත්තං අවිමුක්තං වා චිත්තං කියලා තේරෙන්නේ මගේ හිත දැන් මේ සියලු කෙලෙසයන්ගෙන් මිදුණා එනතම මගේ හිත දැන් කෙලෙස් වලට යට වුණා කියලා තේරෙන්නේ අර සමාහිත අසමාහිත හිත හොඳට පුරුදු කරනවා ඒකදී මේ හොඳ වෙන එක භාවනා හරියන එක සති සමාධි හිතියන එක හැමදාම බලාපොරොත්තු සඵල වෙන එක නෙවෙයි බලාපොරොත්තු කැඩෙන වෙලාවේදී මම දැන් මෙතන කියන එක ගන්න බැරිද මට මේක පිළිබඳව සත්‍යමත් වෙන්න බැරිද ඊට පස්සේ මේක ජවනිකාව නටලා ගියාට පස්සේ ඊගාවට එනේ චිත්තක්ෂණයට සාදර වෙන්න විකසිත වෙන්න නැවුම් වෙන්න බැරිද කියලා බැලුවොත් ලෑස්තිලා කියන මිනිහයි ලෑස්තිලා නොගිය මිනිහ අතර සම්පූර්ණ කතාව වෙනස්. ඒක නිසා මතක තියාගන්න මේකෙදී පිටින් පේන්නේ හිතේ දරත ගති පහළ වෙනවා. දවිලි තවිලි පහළ වෙනවා. හිත කයි හිත පස්ස ගන්න බෑ කියනවා. ලීන වෙනවා සංකේවි ගන්නවා. බාහිරේ නානා ප්‍රකාර අරමුණු හොයනවා. මේ ඔක්කොම දැනගෙන ගියොත් මෙව්ව එන්නේ එකම සතුටක් වෙනවා. එනකොට අලුත් එක හරි දැන් මේ ලකුණු වෙලා තියෙන භාවනා ඉදිරියට පිම්මක් යන්න හදන්නේ නොදන්නා ශේෂයකට යන්න හදන්නේ ඒ ශේෂයට යන්න නම් මේ කියපු දේ අහගෙන මෙනෙහි කරගෙන වටන්න දෙන්න තු හිත. දිගටම ගෙන යන එක බාධක දිවෙන් තරගයක් දුවනවා වගේ. ඉතින් අර මුල් අවස්ථා දෙක දිනු කරගත්ත එක්කනට මේකට යම් ප්‍රමාණයකට ක්‍රමසහවිදි තියෙනවා. අඩුම කැඩුම තියෙනවා. මුල් පාඩම් දෙක දන්නේ නැති එක්කනට මේ මට මේනකොට පසු බානවා කියන එක ස්වභාවිකයි. නමුත් Tamanට දියුණුවක් වෙනවද කියලා දැනගන්න පුළුවන් වෙන්න වෙනදාට වැඩිය වේදනා තියේදී වෙනතට වැඩි කෙලස් තියේදී වෙනතට වැඩි දරතගති තියේදී වෙනතට වැඩි හිත පසුබාද්දෙත් නිතිපතා දිනචරියාවක් කරන්න පුළුවන්. එච්චර. වෙන්න මොකක් අද නිවනුත් නැහැ, ධානත් නැහැ, මාර්ගඵලත් නැහැ, අභිඥත් නැහැ, උඩින් යන්නත් නැහැ, මොකුත් නැහැ. පෙරදුනත් පෙරසුනත් දිනචරියාව හරියට කරනවා නම් මිනිස්සු විතර නෙවෙයි දෙවියෝ ප්‍රක්‍මේ පවා උදුම වෙනවා වදිනවා. ඉතින් මේ ටික මම පළවෙනි දවසේ මෙහෙම කිව්වනම් ඕගොල්ලෝ නැගිටලා යනවා. අද මේ හත් වෙනි දවසින්ද ටිකක් වෙලා අහගෙන ඉන්නවා. අර හදාන හදාන ආපු නිසා. ඉතින් හෙට මම මොනවා කියයිද විශ්වාස නැහැ. ඒ නිසා අද අද දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම තව ඉදිරියට වැටෙන්න නැතුව මේක ගෙනියන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.